ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිලියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා ඕනම කෙනෙක් එදිනදා කලබලකාරී ජීවිතවල ගත කරන ඇත්තන්ට වැඩිය සාන්ත ගතියක් පේනවා. ඒතන් කොහොමඩක්වත් ශ්‍රද්ධාවේ ලොකු කැපී පෙනෙන වෙනසක් ඇති කරනවා. ඒ වගේම තේරෙන පටන් අර ගන්නවා මේ ජීවිතේ ආනතපි විධානන්ද වික්ඛෝ අරඤ්‍යගතෝ ආරුක්ඛ මූලගතෝ ඥාගාරගතෝ ආනිසීදති පල්ලංකං ආපුදිත්වා උතුම් කායං පනිධාය පරිමුඛං සතින් උපත්ත දෙත්වා සෝ සතෝ අස්ස සති පතේති ගෞරවනීය යෝගාචන ආකාරයෙන් අවතරයි අපි මේ වෙනකොට සති 12ක් ධර්ම දේශනා වාර 12ක් ගත කරලා තියෙනවා මේ ආනා ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන මේ දස සංඥා සම්බන්ධයේ ඒ අතවිච්ච ධර්ම දේශනා මාර්ගයෙන් අපි සංඥා නාමයක් මේ වෙනකොට කියමන් කරලා තියෙනවා. අවසානගත අපලෝකේ සබ්බලෝකේ අනාබිරත සංඥා සත්‍ය සංඛාරේසු අනිච්ඡා සංඥා කියන දෙක සාවිතර විභාග දෙපත් කරගන්න තියෙද්දි අපි මේ ආනාපාන සතිය කියන නාවෙලි කාරණේ ඉදිරිපත් කරගත්තේ ඒ ආනාපාන සති විස්තරය කරගෙන යනකොට අර සබ්බ ලෝකයේ අනාදිරත සංඥාවත් සබ්බ සංඛාරේසු අනිච්චා සංඥාවත් වරින් වර සහන ඉදිරිපත් කර ගන්න ඕනේ කියන අදහසට ඉඳ තියාගෙන. මේ මොකද මේ ආනාපාන සතිය නැත්නම් ආනාපාන සති භාවනාව මේ ථේරවාද භාවනා ක්‍රමවල මුතුන් පෙත්ත වශයෙන් කවුරු සලකනවා ඒකෙන් ආනිසංස නොලැබුණත් ඒක නැත්නම් ආනාපාන සතිය වඩනවා කියන එක උනත් ලොකු ගෞරවයක් ධර්ම ගෞරවයේ ඉලක්ක කරනවා. නමුත් ඒ ධර්ම ගෞරවයෙන් සිහිපත් කරන බොහෝ දෙනාට අදාළ ප්‍රතිඵල නැත්නම් තමන් අභිමතාර්ථ ප්‍රතිඵල නොලැබෙන්නේ ඔය කලින් කියපු අර සබ්බ ලෝකේ අනාගත සංඥා සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා වගේ කලින් හිත නැත්නම් සංඥාව හදාගෙන නැතුව කරන්නන් වාලේ කරන නිසා යෝගාවචර පිටක් වෙච්චාම පූර්ණ කාලයව භාවනා කරන පිටක් වෙච්චාම මේක වැඩි වගකීමක් තියෙනවා. මේක වැඩි ලොකු යදවමක් Taman යොදලා තියෙනවා. ඒක නිසා ආනාපානය පිළිබඳව සාමාන්‍ය වචනෙන් කියනවා නම් ආවට ගියාට කරන කතිය අමතක කරලා අර සංඥාවල් වලින් කල්ලාතුව හිත හදාගෙන කරන නිසා ඒ පූර්ණ කාර්යය කරන නැත්නම් අන්ත වැඩි ප්‍රතිඵල ලබාගත යුතුයි ලැබෙන ගැටිකුත් තේරෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවෙන් අපි අන්න ඒ ටික තමයි අද ඉස්මතු කරගන්න හදන්නේ. කොයි ආකාරයක හිත හදා ගැනීමක්, අඤ්ඤා සෝදානම් කර ගැනීමක් අවශ්‍යද මේ නිර්වාණංග සූත්‍රයේ සඳහන් වෙන ආනාපාන ඉදිරි ගමන ප්‍රගතිය ප්‍රගමනේ ලබා ගන්න. මේ අද ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරගත්ත පාඩය සම්පූර්ණ ආනාපාන කියලා ඉදිරිපත් කරපු සර්වඥානා ඉදිරිපත් කරපු කොටද ටිකක් ආරම්භය පමණයි සම්පූර්ණම ගන්නවා නම් ඒකේ චතුස්ක හතරක් හතරේ කණ්ඩාය හතරක් සඳහන් වෙලා තියෙනවා මේක ආනාපාන සති සූත්‍රයෙන් දැක ගන්න පුළුවන් අතිපට්ඨාන සූත්‍රයේ තියෙන චතුස්ක එකක් අනිත් ඒවා මේ ආනාපාන සති සූත්‍රයේ සහ මේ ගිරිවානන්ද සූත්‍රයේ ආනාපාන සතිය අතතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සෑම චතුස්ක හතර වෙනකොට 16ක් හිතෙනවා. ආස්වාදපස්සාතෙන් දෙකක් කරගත්තාම 32ක් හිතෙනවා. මේන මේ 32 එකකට එකක් තුඩු දෙන, එකකට එකක් යා දෙන කාලයකටයි පිටලා තියෙන්නේ. ඒක නිසා එක ආනාපාන කොටහකින් තව කොටහකට මාරු වෙනකොට යෝගාවචරය තුළ මේ සබ්බ ලෝකේ අනදිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියනවා ටිකෙන් ටික ටිකෙන් ටික වැඩේ. අර සංඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉස්තිරහාර වීමක් සිදු වෙනවා. එතකොට තමයි ආනාපානය තුලිනුත් යෝගාවචරගේ ප්‍රගමණය දියුණුව ප්‍රගතිය වැටෙනවා. තමන්ට තමන්ගේ අවතුම් පැතුම් වලිමුත් ඒ ගතියට අත්දැකීම් ඒ වගේම සංග්‍රහ කළ යුතු පැති යෝගාගත ක්‍රමක්‍රමයෙන් වැටෙනවා නම් මේක තියෙනවා ඉදිරි ගමන. ඒ නිසා ගොඩේ මේ ආනාපාන සතිය අහලා තියෙනවා සමහරවිට භාවිතා කරලා තියෙනවා. නමුත් මේ බලාපොරොත්තු වෙච්ච තරම් ඒ අදාළ ප්‍රතිඵල නොලැබුණා හෝ ලබලා කියන එක සමහර වෙලාවට නැවත ඉදිරිපත් කිරීමේදී මතුවෙන දුෂ්කරතාවලට මේ කලින් සංග්‍රහ කරපු නමයක් වූ සංඥාවල් බොහෝ වැදගත් වෙනවා. ඒ නිසායි මේ සූත්‍රයේදී විශේෂයෙන්ම කල්ලාතුව මේ සංඥා නාමයක් දේශනා කරලා අවතාර කුරුක වශයෙන් දැන් අපි මේ ඉදිරිපත් කරගත්ත ආනාපානයේ ඉදිරිපත් කළා කියන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය සූත්‍රයේ සඳහන් නැත්නම් සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන පෙනුමට ගත්තොත් ඉදානන්ද පිස්සෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මහණෙනි මේ ආනන්දය මේ සාසනයේ මේ සංඥාත්ව ටික රාගනේ වික්ෂුව සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ඇලෙන්න කටයුතු කරන්නා වූ අර්ථයෙන් වික්ෂුව අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන්නේ වෙන් අනිත් කටයුතු බහා තබලා ඒ සාධාරණ වෙන් වෙලා ඒකට සුදුසු තැනකටපත් වෙනවා අරණ්‍යයකට හෝ ශුන්‍යාකාරයකට හෝ දුක්ඛ මූලයකට. සතෝවා දුක්ඛ මූලකතෝවා ශුන්‍යාකාරකතෝවා නිහීදති පල්ලක්ඛ. මේ ආනාපාන සති භාවනාවයි පරියන්කය දෙකේ සම්බන්ධයක් කියලා. අනිකුත් භාවනා ඉදිරිපත් කරන අවස්ථාවවලදී ਸਰවඥාන්සේ සඳහා පරියන්කේම අවශ්‍යයි කියන එක සඳහන් කරන්නේ නැහැ. නැත්නම් ආනාපානයේදී පරියන්කේ අවශ්‍ය බව සඳහන් කරනවා. ඉතිගති පල්ලංකම් උජෝ කායං කය ඍජුව තියාගන්නවා. උඩුකය ඍජුව තියාගන්න. පරිදාය පරිමුඛං සතින් උපත්තපෙත්වා සතියේ ඉදිරියේ තියාගන්න. ආනාපාන සතියේ ඉදිරියේ තියාගන්න. සතියේ පිටවලෝ එළඹ සිටිනවා. උපස්ථානය කරනවා. සති මුපට පෙත්තා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේන මේ විදිහේ පරිහරයක් මේ විදිහේ ඉරියව්වකට ගිහිල්ලා ඒ කියන්නේ ඒකට සඳහා දැනගෙන දැක දැක ඒකටම බෙලවිලා සතිය යුක්තව ආස්වාද කරනවා සතිය යුක්තව යුක්තව ප්‍රසවාස කරනවා මේ ආරම්භක ආස්වාද ප්‍රස්වාද කානාදී බොහොම ගොරෝසුවට බොහොම මේ එකිනෙකට වෙනස් මේ ආස්වාද අවස්ථාවයි ප්‍රස්වාදේ නෙවෙයි මේ ප්‍රස්වාද අවස්ථාවයි ආස්වාදේ නෙවෙයි කියලා හොඳට වැටහෙනවා. ආනේ වෙලාවේදීම යෝගාවචරය මේ තමන්ගේ ආස්වාදේ සහ ප්‍රස්වාදේ කියන මේ එකම ක්‍රියාවලියේ හුස්ම ගැනීම කියන ක්‍රියාවලියේ ප්‍රධාන පළු දෙක වෙන් වෙන්න අඳුරා ගන්න වෙන් වෙනම සතිය පිටවන මේ හුස්ම ගන්න වෙලාව මේ හුස්ම පිට ගන්න වෙලාව ආනේ දෙක වෙන්කොල හඳුනා ගැනීම සඳහා මේ මුල්ම හුස්ම දැන කීපේ පාර්ශ්විකයේ බොහෝ ප්‍රායෝගිකයි බොහොම ආලෝචිතයි ඒ මොකද ඉස්සරහට තියෙන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනා හරියනවනම් සංසිදී ඒ සංසිදී අවස්ථාවට ආපුවාම මේ දෙකේ වෙනස්කම් එන්නේ දාතු වෙනවා මේ වෙලාවේදී සතියුක්තව ආස්වාද කරන ප්‍රසාද කරන මේ විදිහට තමන් දුක්ඛ මූලගත වීම, ආරණ්‍යගත වීම, ශූන්‍යාකාරගත වීම, ඒ වගේම පරිහාංශයට කය අයියන්ගේ ඉරියව්වන කය තන්පත් කිරීම, ඊට පස්සේ ඒකේ ආත්මය යුක්ත ආස්වාද ප්‍රස්තාප දෙකට හිත යෙදීම කියලා කියනකොට යෝගාවචරයාගේ කායික වශයෙන් සහ වාචික වශයෙන් හොඳ ඉදිරියකට සමාජයකට පෙරගැස්මක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ කය වචන දෙකේ මේ සංහිඳියාවට පස්සේ මේ හිත හදන සම්ධාවනා කරනවා කියන දැනේ තමයි පහින් හදා. එන්නේ එතනදී මේ ආනාපානය සඳහා මෙච්චර විස්තර මෙච්චර අවශ්‍යතාවක් රාශියක් පෙන්වන්නේ ආනාපානයත් එක්ක තියෙන ග්‍රහණ තියෙන ගමන බොහෝමත්ම ගැඹුරු. අනිකුත් භාවනාවලට වඩා ඉක්මවලා යන ගතිය ආනාපාන කියන නැත්නම් අරියත් මාර්ග ඥානය දක්වාම ගෙන යන්න පුළුවන්. කෙනෙක්ක් තබා අරියත් ඵලය ලබාගත් අරියත් උත්තමයන් වහන්සේලා ඒ විතරක් නෙවෙයි සම්‍යක් සම්බුද්ධ පද ප්‍රාප්ත වූ සර්වඥයන් වහන්සේලා මේ ආනාපාන වඩනවා. ඒ ධර්මතම ඒ ආධුනිකයාගේ පටන් අවසාන කෙලවට පැපත් වෙනවා දක්වන ආනාපානේ වඩන්නේ ආනාපාන කියන විශේෂ ගුණ වාක්‍යයක් තමයි. ඒ නිසා යෝගාවචරයේ අර කල්ලතෝ කියාපු ගිරිමානන්ද සූත්‍රයේ අදාළ වුණා වූ ඒ සංඥා වලින් හිත පෝෂණය කරගන්න වගේම තමයි මේ හිතේ වලට හදන භාවනාව ඕම දුරුටි කියන්නේ කොහොම ගැඹුරවන තුරු දෙන එකක් බව තේරුම් ගන්න සිටීම ඒ යෝගාවචරයාගේ කුසල ඡන්දේ වඩන තුරු. සද්ධාව කුළු ගන්න සුළුයි. ඒ නිසා ආනාපාන සතිය විශේෂ ආනිසංග සිහිපත් කර ගැනීම ඒ ආනාපාන සතිය වඩනට මේ වෙලාවේ ලොකු චිත්තසක්තියක් ධෛර්යයක් ඇති කරන දෙනවා ඒ නිසා ආයතිකෝ කික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බෞලීකතෝ සන්තෝෂේව පනීතෝත සුකෝත අසේචන කෝත සුකෝත විහාරෝච කියලා මේ සර්වඥාන්සේ විශේෂ ආනිසංග වර්ගයක් පෙන්නලා තිනවා මේ ආනාපාන සතිය අයන්තිකෝ විත්තවේ ආනාපාන සති සමාධි මේ කියන විදිහට සතෝ අත්ථ සති සතෝ පස්ස සති කිය මානසික වැඩ පිළිවෙලට භාවනා වැඩ පිළිවෙලට පෙළඹෙච්ච යෝගාවචරය යම් ආකාරයකට සංහිඳියාවක් නිවීමක් තම්පත් වීමකට එනවනම් සමාධියකට සමාප මේ සමතේකටපත් වෙනවා නම් ආනාපාන සතියේ මුලින් ඇතිවෙනා වූ ඒ සමාධිය සාන්තයි ප්‍රණීතයි ඒ කියන්නේ බොහෝ මధుරයි අතීතන කොට මේ කොහෙන් හරි කෑලි හොයාගෙන ඉන්න ඕන මොකුත් නැහැ අල්පෙන් කරන දෙයක්වත් නැහැ ස්වභාවයෙන්ම Taman ළඟ තියෙන ආනාපානෙමයි අලුතෙන් මොනවාක්වත් කසින මණ්ඩල හදන්න ඕ කෙනතෝ වෙන ඇට රැකිල්ලක් හොයාගෙන යන්න ඕ මොනවාක්වත් කරන්න ඕ ඉබේම තමක් ලං වෙන දේ. අතේදන කොට සුඛෝත විහාරෝත. එන්නේ එන්න සුකුම වෙනවා සුඛදායි සුඛදායි දාපාටපත් වෙනවා. භාවනා නොකරනවන අනිත්‍යද තියෙන ආනාපානය ගැටෙන දිගැටෙන තියෙන ආනාපානය භාවනා කරන්න කරන්න උවේලවන එකක් බාරපත් කරනවා. උප්පන්න උප්පන්නේද පාපකේ අක්ෂලේ ධර්මේ ඡානසෝ අන්තර දාපේති වූපතමේ. මේක ඒ විදිහට හරියනවා නම් උපනෝපන් පාපක අකුසල ධර්මයි. එතන මේ සඳහන් කරන්නේ සීල එක පිළිපියානම් කායික වාචිකටත් වඩා හිතෙන් උපදින්න පුළුවන් නීවරණ විතක්ක ප්‍රධාන වශයෙන්ම විතක්ක මෙතන සඳහන් වෙනවා ආනාපාන වර්ණ කෙනාගේ රූප සමය සමයක් විතර වෙනවා අන්තර ධාපේ සම්පූර්ණ දුරු වෙලා යනවා ආනසෝ අන්තර ධාපේ එන්න කොටම එතන එතනම සමනය කර ගන්න පුළුවන් අපාරින්න පුළුවන් ආනේ විදි ආනාපානකටයි අපි මේ සතෝ ආත්මසති සතෝ පස්සසති කියලා බලන්නේ ආධුනික යෝගාවතරයට නැත්නම් පරියන්කේ ජීදාන කාම සමාධිය දෙලගෙන නැති යෝගාවතරයට මූලිකවම මෙන්න අස්වාදය මෙන්න ප්‍රස්වාදය කියලා මේ ආනාපාන සති නැත්නම් ආස්වාද ප්‍රස්වාද පිළිබඳව පිළිතුරු සතියට පදනම් වෙනා වූ උස්මරැල්ලේ මේ ආස්වාද වාරේ මේ ප්‍රස්වාද වාරේ කියලා වායු පොට්ටප කොටසක වායු ධාතු වෙන හැපෙන හතරි කොටසේ හැපෙන තැන ඇතුළේමක ගැටියෝ තාපිතීම හැපීම හොඳට විස්තර කරගන්න. සතෝ අසුත්ති සතෝ පස්සක. මේ දක්වාම ඒ කියන්නේ සිතානන්ද බික්කු අරණ්‍යගතෝ වාරකමෝලගතෝ වා කියලා එතන මේ සතෝ අසුත්ති සතෝ පස්සක කියන කර්ම ආනාපානේ සතුස්ක කොටස් වලට දැක්කේ මෙතෙන් යනකම්ම තියෙන්නේ ආනාවාද සඳහා ලකරයක් දීම. සතෝ අසසති සතෝ පස්සති කියන දඬ ගිහිල්ලා යම් කෙනෙකුට ආස්වාදෝත්පරල්ල ප්‍රස්වාදෝත්පරල්ලෙන් වෙන්කොල්ල හදන්න පුළුවන් නම් එයාට ආනාපාන ගැපයි. යම් කෙනෙකුට මේ ආස්වාදයේ මේ ප්‍රස්වාදයේ කියලා වෙන්කොල්ල හඳුනා ගන්න බැරි තරම් හිත සංකල්ප කම්පන නම් හිත ගොරෝසු නම් සතිය මොතනම් ඒ පුද්ගලයාට මේ භාවනා කරන බලාපොරොත්තු වෙන්න බෑ. එක හුස්ම රැල්ලකට ආස්වාස වාරේ සහ ප්‍රස්වාස වාරේ කියලා දෙපාර අපිට වායු පොට්ටබ ධාතු ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන දෙක ඇතුල් වෙනකොට ප්‍රකට වීම සහ පිටවීම වශයෙන් ප්‍රකට වීම වෙනකොට හඳුනා ගැනීම කියන එක ඒ තරම්ම දුෂ්කර කෘත්‍යයක් නෙවෙයි. ඒ තරම්ම ප්‍රකට වූ ප්‍රසිද්ධ වූ දේ වෙනකොට හඳුනා ගන්න බැරි නම් මේ සතිය යුක්තව අස්වාද කරනවායේ මේ සතියට ප්‍රසවාස කරන වෙනකොට හඳුනා ගන්න බැරි නම් ඒ පුද්ගලයාට කොහොම හරි ආනාපානසියේ ඉදිරියට ආනේ ආසත් ප්‍රසවාස දෙකේ දෙක හඳුනා ගන්න බැරුව දුෂ්කරතාවයේ මතුවෙනකොට ඒ අත්ංග පිළිවෙලක් වශයෙන් තමයි මහසීදායදෝ ස්වාමීන් වහන්සේ විසින් මේ ආස්වාද ප්‍රසවාසයේ මතින් පහළ වෙන්නා වූ උදරයේ පිම්බීම හැකිලිම කියලා නෑ කියන්න බැරි බෑ කියන්න බැරි ගොරෝසු මේ පිම්බීම හැකිලිම ක්‍රමයේ අරමුණක් වශයෙන් ඉදිරිපත් කරන්න යෙදෙනවා. ඒකේ මේකේ තියෙන වෙනස මේකේ ආස්වාද වාරයේදී හුස්ම රැල්ල වරක් නැගී ඉතලා දැර යන්නේ කියලා. ප්‍රසාද වාරයේදී නැවත වරක් ඒ ගැටීම හොඳට ප්‍රකට වෙලා නැතිලා යනවා. තවත් පින්දීම හැකිලිමේදී පින්දීම කියන තාත්ම අරමුණ එන්නේ එන්නේ එන්නේ සම්පූර්ණ ප්‍රකටයෙන්ම දිවෙන්නේ. සිඳීම පුරාම ප්‍රකට වෙලා සිඳීම අවධානයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ කියන බැතරම් කායික මානසික වෙනසක් තිබෙනවා. ඊට පස්සේ හැකිලිම පුරාම සිද්ධ වෙන්නේ අර දැනිච්ච දේ ක්‍රමයෙන් බහගෙන යන එක. ඒක සිඳීමේ අවධානය සහ හැකිලිමේ ආරම්භය අනපාන වෙදී බොහෝම ගොරෝකේ. ආ පිළිමැකලි වාරයේම එක ලොකු ඕනෝක රැල්ලයි කයිති. ආත්මක ප්‍රසාදේ ඒ වගේ පොඩි රැලි දෙකක් ඇති වෙනවා. ඉතින් අපි කත්තන්ද අර පොඩි රැලි දෙක අහුවෙන්නේ නැහැ කියනවනම් එක තද ගොරෝසු රැල්ලක් ගොරෝසු කම්පන චංචල තදවීම කරමින් සයිත ඉන්නේ බැංකෙන් භාවනාව දෙක. ඒ නිසා මේ දෙකේ මේ මූල ධර්ම මේ වශයෙන් බලනකොට ලොකු එකක් ඇත්තේ නැහැ. නමුත් මේ ගිරිමානන්දේ විස්තර යන්නේ මේ ආස්වාදපත් දෙක අල්ලාගෙන. මේන්න මේ විදිහට ආනාපානට බැස්සා නම් ආනාපානේ තමයි කැපබව තේරුම් ගත්තා නම් ඒක මේ මුල් ජීවිතේ ගතවත් ඔය කතාව ඇත්තයි. ඕනම පරියන්කයකදී මුලදී පටන් ගන්නකොට මේ විදිහට ඇතුළේ විදිහට අල්ලගන්න බැරි නම් විශේෂයෙන්ම ආධුනිකයෙකුට ඉස්සරහට යනකොට මේ භාවනාවේ අවතාර ජීවෙනකොට දුෂ්කරතාවක් වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම ආශ්‍රව ප්‍රසාදේ සතෝ අස්තපති සතෝ පස්සපති කියන කොටස පොත තේරුම් ගන්න. මේ දෙක තේරුම් ගත්තට පස්සේ තමයි අද භාවනාව ආනාපානෙ මට කරන්න පුළුවන් නැත්නම් මට ආනාපානෙ කැපයි කියන එක මම ඉස්සෙල්ලාම සාධි කරගන්න පුළුවන්. ඒක නිසා මේ පිළිබඳව මම තාස්සුක කරනකොට උනත් අනිවාර්යයෙන්ම මම ආස්වාද ප්‍රසාද වගේ භාවනා කරන්නේ මම ආස්වාද කරනකොට මට මෙන්න මේ විදිහට වැටෙන්නේ ප්‍රසාද කරනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා ඒ මූලික හඳුන්වා දීම නොකොලොත් ඒකෙන් අදහස් වෙන්නේ මේ යෝගාන්තරය තාමත් ඒ ආස්වාද ප්‍රසආසයේ ආරම්භක අවස්ථාව. හොඳට පැහැදිලිව ඉති සිද්ධ පටන් ගන්න කෙනෙක් කරේ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසආස දෙක වෙනකොට හඳුනා ගන්න පුළුවන් නම් ඒක පුරුදු කර ගන්න ඕන විනාඩි 10ක් 15ක් 20ක් වුණත් ඇතුළේ අපි තියෙන දෙක අතර වෙනස. මෙන්න මේ දෙක වෙනස හඳුනා ගන්නත් තමයි. මේ යෝගාවචරයට ඇතුල් වීමේදී සා පිට වීමේදී වැඩියෙන්ම මේ සංවේදනය හැටෙන තැන කොතනද වැටෙන්නේ කියන එක ලැබෙන ප්‍රතිඵලය. පුත්තෝගා පුත්තෝ පුත්තෝගාසේ බලපින් කපෙත්වා භාවෙන්තෝ භාවෙන්තස්සේව භාවනා සම්පාද සම්පජ්ජති කියලා විසුද්ධි මාර්ගයේ මේක ඉතිරි කරලා කරලා පෙන්නනවා හැපෙන හැපෙන තැන. ඒ කියන්නේ ආශ්වාස කරන වාරයක් වාරයක් පාස ප්‍රශ්වාස කරන වාරයක් වාරයක් පාස උත්තෝ උත්තෝ කාවේ අපේ අපේ ස්ථානයේම සතිය පිටවාගෙන භාවනා කරන එකට භාවනා සමුද වෙනවා අර ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනදවත් අඳුනා ගන්න බැරි කෙනාට මේ හැපෙන ධන කොතනද කියන එක ඉස්තිර කර ගැනීම බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒ නිසා මුලින්ම මේකම දේ තමයි අතුන් දිවසේ සීමා කර වෙනට හඳුනා ගන්න එක පිට හඳුනාගෙන ඒකේ විනාඩි 10ක් 15ක් එක දිගටම අන්න හඳුනා ගන්න ඉස්සරහට යනකොට ඒ පුද්ගලයාට ආගමිකයට විශේෂයෙන්ම එක වේලාවක් කරන කොහෙද මේ දැනීම ප්‍රකටව වෙන්නේ දැනීම අතර ගොඩාක් තැන්වල ගන්න. නමුත් මෙතන ගන්නේ වඩාත්ම ප්‍රකට තැන. ආන්නේ ප්‍රකට තැන වල අතර පස්සේ එතනම සත්‍ය පිහිට වීමේ මධ්‍යස්ථානය. කර්මස්ථාන ඉදිරිය කරන වැඩකොළ එතන පිහිටව ගන්න. ආනෙතර පිහිටවන යන පටන් අරගත්තොත් ඊගාවට අනිවාර්යයෙන්ම අර දීගං වාස සම්පෝ දීගං අස්ස සාහිත්‍ය ප්‍රදානාති කියන විදිහට යෝගාවචරයට තමන් ගන්නා වූ උස්මේ කාලය අනුව වැඩි වේලාවක් උස්මාර හැපෙන තැනම දැකගැනීමේ අවස්ථාවක් තියෙනවා. ආධුනිකයන් මුලින්ම පටන් අර ගන්නකොට සක්මණක ඉඳලා කය යම් ප්‍රමාණයකට වැඩ කරමින් ඉන්න කයත හොඳට හුස්ම අවශ්‍යයි. එතකොට දීර්ඝ වශයෙන් ආස්වාද කිරීම සහ දීර්ඝ වශයෙන් ප්‍රස්වාද කිරීම හිත ඒ සිදු වෙන වෙලාවේදී අර ඉස්සල ගැටේ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා විතරයි දැන් යෝගාවචරයට ඇතුල් වෙනවා පිට වෙනවා කියන විදිහට අමතරව ඇතුල් වෙනකොට පිට වෙනකොට හැදෙන්නේ මෙතනයි කියලා මේක තමයි ආදාන පද සම්නිදා මාර්ගයේ ආනාපාන නිමිත්ත කියන වචන ආපින වචනේ බව පාවිච්චි කරනවා ඒකත් උදව් කරනවා ඊට අමතරව මේ හැපීම ඇතුළ වෙනකොට වෙන හැපීම මිත්‍ර වෙලා තිබෙනවා. ඊට වෙනකොට හැපීම මිත්‍ර වෙලා තිබෙනවා කිය අමතර කාරණා දෙකක් අපිට තන හතර කාලය පිළිබඳව අමතර කාරණා දෙකක් ඇතුළීම පිටවීම ආධාර වෙන්නේ. නමුත් මේ හැපෙන තන හෝ ඒ දීර්ඝ භාගිත බව හෝ මෙනෙහි කරන්න යන්නේ. මෙනෙහි කරන්නේ ඇතුළ වෙනවා පිට වෙනවා පමණයි. ඉතින් මේ දුක ලොකු වැඩක් තොරතුරු රාශියක්. භවනාට අදාළ වැඩක් නැති කර ගන්න කොහොම වැඩක් තොරතුරු රාශියක්. ආධුනිකයෙකුට නම් ඔයත් ඇති. ඉතලා භවනා කියනකොට නම් ඔයත් ඇති. කොහොමද උගා පුහුණු කළාට පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ කට උතර අනුව ගුණාගුණ පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි ඉදිරියට යන්නේ. නමුත් පිටරින් ඉන්න බොහෝ දෙනා ඒවා දන්නා කියන අත්දැකීම භාවනා උපදේශ වලටත් වඩා ධර්ම දේශනාවක් වශයෙන් කලකලා අපි ඉදිරියට ගියොත් අර පළවෙනි පළවෙනි කොටස් වල ඉඳගන්නා ඉරියව්වේ පදහන් ආනාපාන සුද්ධපත් කළ විකින් දිගට විකින් දිගට සංහිඳියාවක් වෙනවා නම් ඒකේ ස්වභාවික ලක්ෂණය තමයි ඒ අවශ්‍ය කරන උත්පාන අඩු වෙනවා එතකොට ඉන්දෙන්ට පිටි බවට පත් වෙනවා ඊළඟ වාස සම්තෝ ඊළඟ අත්ථාමීත ප්‍රඥානාති දීගම්මා පස්සගන්තෝ දීගම්පස්සගාමීති පජානාති. පජානාති මේකදී අටුවාදී කාමබේවල පෙන්වන උත්සාහ කරනවා. ඒ දීග රස්ස කියලා පෙන්වන්න හදන්නේ අර හතර ස්ථානයේ ඉස්සත් කාලය. දීගයේදී ඉගේ වේලාවක් ඉස්සත් වේගෙන යනවා. පිටිපිටිදී පිටි වශයෙන් ඉස්සත් වේගෙන යනවා. නමුත් ඉස්සත් වෙනද ඇතුලේ පිටේ වෙනද හතර කරන හැම උපකරණ පාසම තාවුවේ. ඒ ධර්මයකට හදනවට සාහවු වෙනවා. සාහවු වීම නිසා සමාධිය පැහැදීමක් හෝ සතියේ මේ ඛණ්ඩභාවයක් එන්නේ. අඛණ්ඩ සත්‍ය සමාධිය කුස්පරලක් පාත. ඉකින් දිගට දිගින් දිගට යනකොට අර ආධුනිකයන දෙන උපදේශපන්ති පැත්තෙන් ගලුවොත් නම් සතෝ අසුපති සතෝ පසුපති විනාඩියක් විතර කරන්නේ කියලා උත්තු කරන්නේ කියලා කියනවා. ඒ විනාඩිය පුත්තු කරන කාලෙදී සාමාන්‍යයෙන් යෝගාවචරක කතා කරනකොට වැටෙන ප්‍රධාන අනුපාදකම් චෝදනා වැරදි ගුණ කරන පුළුවන් තුනකට. එකක් තමයි යෝගාවචරයේ පද්ද මත ඥානාපාන ප්‍රවාහය කියන්නේ. අද සාධෝනේ බාධා වෙනවා. ඒ වෙනකම් මේ විනානිකා බාධා ඇති වෙනවා. ඒක නැත්තම් ආහිත විදි හිත විසේ යන නිසා මේ ආනාපානේ බාධා වෙනවා. මේක මේ ආධුනිකයට අර ආරණ්‍යගත ලෝක මූල සේනාසන කියන අදහස් කරන්නේ මේ පැත්ත පල්තරයක් එක බව. ඒ විදිහට පල්තරයකට ගිහිල්ලා පටන් ගැනීම තමයි භාවනාවට දැනපත්තර ගරු ගාම්භීර වැඩි පටන් ගන්න. ඒ වුණ එතනදි යෝගාවදයන යම් යම් වෙලාවක බාධා එනවා නම් යෝගාවචරය ප්‍රයෝග කීලී වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය වේලාවක් මතහරවලා හොඳතෝ ගත්තාලු නැත්නම් කයේ හිතේ කායක පරිසරයේ සාධාරණ වේලාවක් අරගෙන භාවනා කිරීමෙන් තමයි මුල අල්ලා ගැනීම කරන්න පුළුවන්. වෙනදද මේ මුළු ලෝකෙම වාස්තන ජීවත් වෙන ලෝකයක් මේ ජීවත් වෙන දේවල් වලට කටපස්සක්ද කොයි වෙලාවෙත් හිතේ. ඒක කියන රස සම්පූර්ණ වෙන කරේ විතරක් අපිට ගන්න අමාරුයි ආනේසා සද්ද අඩු. දැන් අර දෙවිල බේරීම තමයි කරන්නේ. ඒ වගේම තමයි වේදනා මතු වෙනවා නම් පොදු උත්තරයක් වශයෙන් සටහන් කරගන්න තියෙන්නේ භාවනාවට කලින් හොඳට දක්වන්න තියෙනවා. අපෙන් කල වාඩි වෙනකොට මේ වේදනාවෙන් එන උත්තරතාව ඕවිත මතකයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානවලින් නැත්තම් කරන්නේ මේක හොඳ උත්තරයක් වෙනවා. නමුත් අර දේවල් දරවල් වෙනදම පරිම වලට නැත්තම් නම් ඒ සක්මන සංගායකත්වය නැතිවීම ඒ වගේම කාලය නැතිවීම ඒක අනුන් ඉදිරියට කරන්න තියෙන දුෂ්කරතාවයක් කියලා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ආනාපානසති භාවනාවට පස්සෙනින් ඇති ප්‍රයෝජනය මේ භාවනා මධ්‍යස්ථානයක භාවනා කරනකොට ලැබෙන විශේෂ ආනිසංසය. ඊගායත එන ප්‍රශ්න තමයි මේ හිතිවිලි. ඉතින් හිතිවිලි කාටවත් නැතුව ආනාපානය හරිනම් කියන එකක් නැහැ. කාටවත් ඒක කියන්නේ. නමුත් මේ හිතිවිලි වලින් බාධා කරගන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් නම් ඒක කොහොම දක්කටද? යම් ආකාරයකට පිටිල්ලෙන් බාධා වෙනවා නම් ඒක කරන්න තියෙන්නේ ආදරේ කරනවල වැඩියෙන් ආනාපානට ප්‍රේම කරනවල වැඩියෙන් ආනාපානට ඒ සඳහා ආනාපානය පිටිවිලි වලින් තොරව නිරවුල යටන අවස්ථාව ගණන් කිරීමේ ක්‍රමය ගණනා කියලා. අතුවව ක්‍රමයක් හැටියට හඳුන්වනවා. බාධාකින් කර යන ආකාරයට කරන ගණන් බාධාවක් ආපු ගමන් ගණන් කිරීම නැතර කරලා ආයෙත් එක යනවා. මේ විදිහට පහ දක්වා හෝ හය දක්වා හෝ නැත්නම් හත අට නවයේ කියන පරිසර 10 දක්වා ඕනම ගානක් ගණන් කරනවා ආයෙත් කරනවා ආයෙත් ඒ ගාන කරනවා ආයෙත් කරනවා ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට තුන් හතර වාරයක් දක්වා ගණන් කරාන ලොකු පිටකමක් ඇති වෙන පටන් අර ගන්නවා නපා. මෙන්න මේ ලකුණු ඔය දීගාවස්සන් කියන අවස්ථාවේදී හොඳට ප්‍රතිඵලිත කරගන්නවා. ඒ කියන්නේ මේ වගේ යෝගාචර ටික වේලාව භාවනා වේ. ආන්නේ වෙනකොට යටිනා වූ දුෂ්කරතා මේ කියන ආකාරයෙන් යටපත් කරගන්න පියමන් කරගන්න පුළුවන් ගාන ඒ යෝගාවචරයට හුස්ම රැල්ලට මූණට මූණ දාලා ඉතිනවා කියන අවස්ථාව දෙනවා. එතකොට සම්බතාය පරිසංවේදී කියන අවස්ථාව මේ උත්තර වචනෙට සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බතාය පරිසංවේදී කියන්නේ බාධා ඒ කියන්නේ හුස්ම බාධා වගේ වේදනා විවිධ විවිධ මොනවාක්වත් හුස්ම මොන සිට අග දක්වා ගන්න පුළුවන් ඇතුළේනවා ඊට පස්සේ අතරක් නැතුව ආයෙත් පිටින් ප්‍රේත කරගන්නවා ඒ නිසා හුස්මේ ඇතුළේ අවස්ථාවේ මුලමැද අග පිටේ අවස්ථාවේ මුලමැද අග වගේ මේ මේ විදිහට කිසි උනත් එළියතාවුනේ අවස්ථාව වැඩි පැහැදිලි වීම මේ ආනාපානයේ තියෙන සුවිශේෂ ලක්ෂණය ඒ මොකද යම් ආකාරයක යෝගාවචරයාගේ හිත මේ කියන පියවරවල අනුව කාමයකටපත් වෙන තුරු ඇවිස්සෙන්න පටන් ගන්නවනම් කවදාකවත් ආනාපානෙ මොහොත මොන දාලා කියන්නේ මොනම දාලා එක දිගට බලා ගන්න බැහැ. ඉරණ නැතිව යෝගාන්තර ආයාසයේ කුස්මරල්ල අඩු කරන්න හෝ වැඩි කරන්න පෙළඹුණොත් ඒ කරන ප්‍රයත්න නිසාම සකාල් කුස්මරල්ල බාධා වෙනවා අර නිරවුල් ධර්මයේ අවුල් වෙලා. ඒ නිසා මේක එන එන කාලෙට භාවනාව අභිරතියට යොදාගෙන එහිම දැන් දැනගෙන කටයුතු කිරීමේ වටිනාකම මෙන්න මේ සම්බදායක සංවේදයක් බවට බොහෝමත්ම වැදගත්. දීර්ඝ හුස්ම කෙටි හුස්මක් මාතපත් වෙලා ඒ විදිහට ඒ හුස්ම මොනට මොන දාලා සම්පූර්ණයෙන්ම දැක බලා ගන්නත නම් ආනාපානෙට ඉදිරියට යොමු කරන්න නරකයි. ආනාපාන සංස්කරණය කරන්න යන්න නරකයි. ඒ සංස්කරණය කියන්නේ ආනාපානසති භාවනා කරන උප්පන්නොප්පන්නාන සංඋප්පන්නේ ධාතකය කුලේ ධම්මේ ඌක සමේති කියන කාරණාව හිත වෙන්නේ අන්තිම සංස්කාරයක් වෙන්න පටන් ගන්නවා. සංකේතයක ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඒක නිසා කල්යතුන් යෝගාවචරයට මේ ආනාපානසති ඉස්සරහා හැර කරන්න යන්න එපා කියන එක හොඳට කල්යතුන් සංඥාවෙදී පිළිබඳව. එහෙම නොවුනොත් ඒ යෝගාවචරය ඉක්මනින් සංසිඳවන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් උපදේ පුරක් මදින අලුතෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. ආය ආයේ මොකද හුස්ම එන්නේ එන්නේ එන්නේ කියන්නේ නිසා සතිය සමාධිය නැත්නම් ඒක අහුවෙන්නේ නැහැ. නිසා නයි සිඳිනවා වගේ තුනිට බලනවා. දීර්ඝ හුස්ම ගන්නට පිට කරන්නේ. එතකොට ඒ කියන සති සමාධියර ලොකු බාධාවක් සිදු වෙනවා. ඒක නිසා මෙතනදී ආභෝග, අමන්නාහර, මානසිකාර පස්වේකන කියලා ක්‍රම හතරක් වෙනලා දීලා තියෙනවා මේ වැඩි යන කාලෙට යන්න දීලා බලන්න එකයි රත්නාගම කියලා කියන්නේ. ආභෝග තමයි කියලා කියන්නේ ඒ කියන කාලෙටම බලන්නවා කියන එක. ඒ සාමාන්‍යයෙන් ආභෝග කියන එකට හොඳ වචනයක් හොඳ නිසා සාමාන්‍යයෙන් හතක් වෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඉතල මුදලාවිය පොඩ්ඩකට කඩේ දක්වීම එළියට යන්න සිද්ධ වුණත් එහෙම නැත්නම් කියනවා නම් මේ සල්ලිපෙත්තුලයි අයිවර සිද්ධ වුණත් තමයි වැඩ කරන ළමයට බාර දෙන්න යනවනම් ඒ ළමයට කියනවා අලු දැන් මේ ළමයා වැඩ වෙනවා කරන හරිය මුදල් වෙනම තියාගන්න. කියලා අර අලුතෙන් උඩේ ඒක බොහොම දීකින් යහත මෙහා ගන්න ලෑස්තුවක් හරි කරලා තියෙන නැත්නම් මේ ඒ ඒ කියන්නේ දාලා තියෙන කියන එහාට මෙහාට කරන කොහොමද ගල්ලි නිතරම වහලා කියන්නේ උන්ට හදිස්සියේ නෝට අරින්න ඕන. එතන මුදලාලි ආකට යනොත් චෙක්කේ එහෙම තේටි පරිස්සමට භාගයක් කියලා යනවලු අර ලයිස්ට් එක. ඊට යනවා ළමයාට ළමයා කරන වෙලාව දානව වෙනම ගල්ලි තියාගන්න මම පොඩ්ඩක් ඉංග්‍රීසි කිව්වේ නම් කියලා ඇවිල්ලා බලනකොට පරිස්සමට හෙලිදාවක් එහෙම තිබුණොත් ඒක උඩ දැනගන්නවා මම නැති වෙලා ළමයා වෙනදාමත් කරලා දෙන ලඩු පිටිකට අත කියලා. ආන් මේ වගේ ලකෝ සභාව යෑමට කියන ආභෝග කරනවා. දැන් අපි වික්ෂුන් වහන්සේලාට උපකන්දර වික්ෂුන් වහන්සේලාට තමන් තින්ද පාට පාඨයට යම පිළිවෙලකට පස්සේ ඒක වහලා කියලා ගිහිල්ලා දැන් පාඩු කරලා තමන්ගේ වැඩ කටයුත්ත කරලා එනකොට මේ පාත්‍රයේ හැදේ වෙනස් වෙලා අතුනොත් ඉරකයි කැපිලා තුනොත් ආය ගන්නේ නැහැ. ආය ආය තමන් ගන්න ක්‍රම පිළිගන්නවා. ඒකෝනේ ඉතල කවුරු හරි එක්කෝ මොනවා හරි එකතු කරලා. එතන මේකේ මොනවා හරි අරගෙන ඒකට අපි අර කලින් පිටිච්ච පිළිගන්නේ ඒකෙන් බාධා වෙනවා. ඒක නිසා කියනවා පින්නපාත පාත්‍රයේ කියලා යනවනම් යන්නේ කියලා ආපෝව කරලා යන්නේ. ආපෝව කරනවා කියන්නේ එයා පිළිගන්නේ හැදේ බලලා යන්නේ. බලලා ඉන්න ආපෝව වෙනකොට ඒ සියුම් ලක්ෂණ ටික එනම තියනවනේ ආයෙත් කොට දන්නවා කායවත් ඒක ඔලාසීමක් කළා නෑ. මේන්න මේ විදිහට දැන් මේ පාඩියක් කරන්න මේ උපකරණ ඕනේ කරුවොත් ඉතලා මේ නාමයෙන් මේ කොට්ටමෙත් ඇඳ ඇතුළේ කියන්නේ ආභෝග කරගන්නවා. ලක්ෂණ ගන්නවා. අරගෙන ඉතින් ඉතින් ඉතින් ඉතින් අප් කරලා ඒව අවුල් දානවා ගතලා. සැදලේ ඉතින් පොරව සම්පූර්ණයෙන්ම මේ බාහුව පැතිරලා පල්ලෙහාට ඒ පහොල් වල ඔක්කොම කියලා කියලා පල්ලෙහාට ගියද පල්ලෙහාට ඔක්කොම දුවිලි ගායකරට පැත්තේ අර කාපට් එහෙම නැත්නම් ඒ ඇතිවිලි උමත් කරලා කොට්ටමෙත් ආභෝග තිබුණ තාක්ෂණ ගේනදලා අර කලින්ම ගත්ත කලකීල ආභෝග කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ නිසා දීර්ඝායතනයා මේ ආනාපාන ගන්නකොට තමන්ගේ හුස්ම හැතන තැන ආපෝක කරලා තියෙනවා. මෙන්න මෙතන හුස්ම වගේ. මේ දීර්ඝ හුස්ම මේකේ තිබුණේ හුස්මේ සැලකීම ලකුණු දබා ගැනීමක් කරනවා. නිමිත්ත කියලා කියන්නේ ඕකම කරන වචනයක් තමයි. ආනේ නිමිත්ත ආදෝක කිරීම තුලින් එකක් කරන කොච්චර මේක දිහා බලන්නත් මේ වැඩේ විනාශ කරන්නේ නැහැ. ඒ වගේට ඇඟිලි ගහන්නේ නැහැ. යන කාලෙට යන්න දෙන්නයි ඒකෙන් තමයි බාධා නොගන්නයි මේ ආභෝග කරනවා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක කයසීම කියලා අපි සාමාන්‍ය සිංහලෙන් නගා. මොකද මේ කලකිරීම තේරුම් ගන්න ඕනේ ඇඟිලි ගැටීම නොකිරීම සඳහා කරනවා. මගෙන් මේකේ බාධා වෙනවා. මගෙන් මේක දෙන්නේ මේක සුද්ධ කරන්න කියලා මට කියාපු වැඩේ විතරයි. මේ තිබුණ වැඩේ බඩු වෙනකන් තිබ්බොත් අයිතිකාරය ආපුවම මගෙන් අහනවා කොයි කියලා. එහෙම නොවෙන්න තිබුණු කර්ම එක කියන්නේ. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසආද කරනකොට ආතෝර කරනවා කියන්නේ ඒ කියන තාම ලක් ඇති ලකුණු බලන්න එහෙමයි අදාළ. සමන්නා වාර කියලා කියන්නේ එහෙම ඉන්න හිත කැමති නැහැ. අපේ හිත එක්කම නෝරේ ඇගිලි ගන්නවා. ඒක හරියට හුස්ම ගන්න ඕන. එහෙම නැත්නම් මේ හුස්ම හරියන්නේ නැහැ. ඒක අපතේ කොහොමද හස්ස ගන්න ඕන. ඒක කය පොරා විසිරී කියලා වේදනාව බලන්න ඕන. ඒක හිතේ හිතන්න ඕන. ආනේ ලකුණු කිරුමොත් නිකන් එක බලන් ගියේ එක පිටියන් ගියේ ඒකවත් බාධාවට පාඩයි. ඒ නිසා කි නැවත නැවත අර ආභෝග කළා වූ ආනාපානීය මතම නැවත නැවත ගෙනත් තිබුණේ කියන සමන්නාර නැවත නැවත ගෙනවිත් කරන්න ඕනේ. ඒක දෙන්නේ අල්ලයි. ඒක කියන සමන්නාරය. නැවත නැවතත් ඒ අරමුණේම සමාධිගත කරන්න ඕනේ. ඒක යෝගාවචකයේ කල යුක්ත මුක්තිය කල යුක්ත මොකද්ද ආභෝග කරන ඇඟිලි ගන්න නැතුව ඒ අරමුණම ආශ්‍රය කරන වෙන්න ඊගාවට ඒ දී මනසිකාය යොදවනවා කියලා කියන්නේ තවත් අපි ගනලා කියලා හුස්ම ගන්න වෙලාවේදී යෝගාවචරය අපේ නැත්නම් හෝ ඇති වෙන නිසා ඇති වෙන කම්පන චංචල ගතිය කරන්නේ හුස්ම රැල්ල පමණයි මනසිකාය යොදවන්නේ ඇත්තේ තාම තාත්තකට දෙන්න නිසා උලංගල් වල බලන්න. දීපයෙන් හෝ සිංහසින් ඇතුළේම පිටින උලංගල් වල බලන්න. පිටියෙන් ඇතුළේම පිටින උලංගල් වල බලන්න. ඊට පස්සේ සබ්බදායකට සංවේදී කිව්වොත් අනන්‍ය ගුණ ධර්මයේ නෙවෙයි. ඒකට ආසන ප්‍රසාදේ ප්‍රතිමතා නාගිකාග්‍රේ මොළේ මැද ඊට පස්සේ උගුරට උගුරෙන් බඩට බඩට නාභියට ආදි වශයෙන් මුළු ආස්වාද ප්‍රසාද කය පුරාම යන්නේ නැහැ. ඒක කුදානමයි. තමන් ගත්ත අරමුණේමයි. ඒක ඉඳගෙන මානසික කාර්ය යොදවන්නේ උලක් දැල්ලා ඇතුළේ ඇති පිටේ දැක බලන්න විතරයි. ඊගාවට ඒ ප්‍රතිඋත්තර කරනවා හොඳට විමසන නෝනෙන් බලනවා මේ ඇතුළේ මොකද පිටේ මොකද කියන්නේ ඇති ඒක දැක්කා. ඒක ඇති විකෝස්ම කෙරෙනෝක උස්ම වෙන හැටි දැක්කා. දැන් තියෙන්නේ තාම පිටි වුණා වූ හුස්ම මෙන්න මුල මෙන්න මැද මෙන්න අග වගේ ඒ හුස්ම රැල්ල සියුම් වෙන්න වෙන්න වැඩි වැඩි විස්තර සහිතව බලන්න තරමට විමසුම් වැඩි කරනවා. එතකොට මේ සබ්බකාය පරිසංවේදී අසතිස්සාමී චිත්තති පස්සති කාය පරිසංවේදී අසති පස්සතිස්සාමී චිත්තති. මෙතන හිත් චිත්ත කියනවා කියන පාඩක කරා. හිත් වෙනවා කියන්නේ. ඒ හිතේ නිසා දෝෂාත්‍රාගේ කාය සංස්කාර වචී සංස්කාර වල සානුකීති අනුන්ගේ අවස්ථාන කාය දප්පතර පුතාව තිබ්බා වචන කතා කරන්න යන්නේ නැහැ ඒක නතර වුණා. ඒක ඒකම හිතෙන්නවා. එහෙම කියලද හුස්මත් එන්නේ එන්නේ එන්නේ දැන් හිතනවා. හුස්මත් එන්නේ එන්නේ තියුණල හිතීමක් ඇති වෙනවා. ඒකට විද්‍ය සංවර, කාන්ති සංවර ආදී වශයෙන් සංවර වීමක් නැගෙන්නේ එන්නේ සිද්ධ වෙන බව දැනගන්න තමයි දැන් කාදාවක් කරන දෙයක් නෙවෙයි. කෙරෙන දේ ක්‍රියාකාරතාවම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක තමයි කොහොමත් වැදගත් වෙන්නේ අර සබ්බ සංකාරයේසු අත්ථීයති හරායති දෙවිච්චති කියන මෙන්න මෙවැනි ගමනට බාධාවක් අපතිනවනවා නම් මේක නාස්කරණය කරන්න හදනවා නම් ඒක දුකක් ඒක පිළිතුරු කඩයක්ක් ලැබගන්නවා මේ යන්නේ ස්වභාවයෙන් වෙනදී සම්පත්ත නැරි දැකීමමයි හිතීම කියලා ඒක නිසා යෝගාවචරය මෙතනදී කවදාකවත් නිරාකුල ප්‍රවාහයට ඇහිලි ගහන්න වෙන්නේ නැහැ හුස්මට ඇඟිලි ගන්න යන්නේ හුස්ම සංකප්පේ හැටි බලාගෙන ඉන්නවා පමණයි. ඒක නිවන බව දකිනවා. ඒක බුදුහාමුදුරුවෝ අලුය කරනම නිවන් දන්නේ. කෙටි කරන්න යන්නේ නැහැ, දික් කරන්න යන්නේ නැහැ. කෙටිමයි කියලා අස්තින් ආයේ බොරේ හුස්ම ගන්න යන්නේ නැහැ. බොරේ හුස්ම සියුමුණයි කියලා සද්ද අහන්න යන්නේ නැහැ, වේදනාව බලන්න යන්නේ නැහැ, හිතේ හිතන්න යන්නේ නැහැ. ඒ සෑම දෙයකින්ම වෙන්නේ හුස්ම රැළ සංස්කාරය. හටක් කිරීම කරනවා. සෑම හටක් කිරීමක්ම දුකක් සෑම සකස් කිරීමක්ම ලැජ්ජාදී යුක්තක් සෑම සකස් කිරීමක්ම පිළිතුරු කටයුතු. ඉතින් දා යන ගල්දිහා යුරේ වෙන බලන් ඉන්න අපේ ගලකට අපලක් දැම්මොත් තමයි අපල දෙන්නේ ගල ඇවිස්සේ. එහෙම අවසන් දැක්කත් එහෙම ආරම්භ දැක්කත් යුරේ වෙන බලන් ඉන්න වගේ එන්නේ තේතේ සිවුමෙන් තියා බලන ඒ කලින් කියපු සත්‍ය සංකාරයේදී අට්ඨියති හරායති දෙමුක්ති කියන එක බොහෝම ගැඹුරින් යෝගාවචර තේරෙන්න පටන් අර ගන්නවා. මෙතුවක් කළා පිටරේ ඉදිරියට ඉස්සුපත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සෑම දේම සංස්කරණය කරන්න හදපු එකයි. ඒ සෑම සංස්කරණ සඳහා චේතන අවශ්‍යයි. ඒ සෑම චේතනාවක ගන්න කර්ම පහළ වෙනවා. ඒ කර්ම වලට විපාක සිද්ධ වෙනවා. දැන් මෙතන සිදුවෙන්නේ සිද්ධේම ඒ කියන්නේ සංස්කාර වෙනවා නම් වෙන බව දැන ගන්නවා. ඒ සංස්කාර නැති වෙනකොට ඉතින් ආනාපානෙ එන්නේ එන්නේ සිවුම් වෙනවා ඒ සිවුම් බාට බොහොම ආදර වෙනවා. ඒක නිසා සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී සමාධිය වැඩි මොකද කියන්නේ? මේක උස්ම කෙලෙස්මක් පාඩපත් කළා ඒ අතර උස්මෙත් මොන මැදාව හොඳට විසදෙන්න පටන් ගන්නවා. එතකොට ඒක සීල ශික්ෂා වගේම සමාධි ශික්ෂාවකුත් වෙනවා. මෙන්න මේ වෙලාව තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. විපස්සනාවට කොට පැහැදෙන්නේ ඕනම වස්තුවක මුලමදාක දකින්නවනම් මම ඒකට කියනවා විපස්සනා ඕනම සංස්කාරයක ඕනම සංසිද්ධියක මුලමදාක දකින්නකොට විපස්සනා වෙනවා මුලදී හෝ මැදදී හෝ අගදී හෝ අපි ඒක සංස්කරණය කරන්න යන්න අපි ඒක අනුගේ දෙයක් වගේ බලන්න පුළුවන් එකක් තියෙනවනේ එන්නේ එන්නේ විපස්සනා ශක්තිය පිටේ. තමතේදී සිද්ධ වෙන්නේ ඒක සමාධිගත වීමයි විපස්සනාදී විමසන ඕන ඇති වෙනවා විමසන ඇති වෙන්න ඇති වෙන්න යෝගාවචරය සංසිද්ධියෙන් බාහිර සංසිද්ධියට උපේක්ෂාගත වෙනවා ඒකත් සම්තන් ඒකම් පණිතය යදිදම් උපේක්ෂා මේ වගේ දේ වෙනකොට මම පුළුවන් තරම් උපේක්ෂකව මේක දිහා බලන්න ඕනේ ඒ පත්තර උත්මයේදී සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සිදු වෙන නිසා මේ සම්බකාය පරිසංවේදී අත්‍ය ශික්ෂා නීති පිටකරේ ආස්වාද කරන්නේ පිටකනේ ශ්‍රද්ධාව කරන්නේ වික්‍රමී කියලා කතා කරලා තියෙනවා. මේ මේ කාරණා තුන දක්වා දීර්ඝ උස්ම කෙටි උස්ම කෙටි උස්ම සංසිධීමානේ මුලමදාව දැකීමක් දක්වා සිදුවීම බොහෝමත්ම දක්ෂ සූර යෝගාවතර තමයි එකට පැත්ත එකක් එකට පැත්ත එකක් ඛණ්ඩව කරගන්න පුළුවන්. බොහෝ විට මේ අතරමැදි විවිධාකාර කර්ම කාරණා බාධා. බාධා නිවී සිද්ධ නම් සර්වඥා සඳහන් කරනවා නාහම් වික්කවේ මුද්දපරිස අසම්පජානස්ස ආනාපාන වශයෙන් වදා. යම් කිසි කෙනෙකුට මොටෙක් සතියක් තියෙනවා නම් සම්පජානිය කියන්නේ මේ වෙන්දාරම බලන්නේ එක දන්නේ නැත්නම් උන්දට මම කවදාකවත් ආනාපාන කියන්නේ නැහැ කියන්නේ. කොහොමද? මේ ජීවිතේ යනකොට මොන්නේ වගේ තැනකින් ඒක අවුල් කරගන්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා පතේ උපදව ගන්න, බය උපදව ගන්න වැරදුනාදෝ වැරදුනාදෝ මොකද මේ කියලා බලපදවා. ඒ මොනක්වත් නැතුව ඒ උපන්නුප්පන්නේ දාපතියක් වල ධම්මේ නාදි වාදයේ කියන විදිහට මොනම බාධාවකින් තොර ඉතින් යන්න නම් පැහැදිලිවම ඔය කලින් කියවපු සංඥා නමේ උදේට ආල බලලා තියෙනවා. ආනාපාන එන්නේ එන්නේ දැන් පංචීල බව දැකගෙන සමාදන් වෙනවා. සමාදන් වෙනවා නම් වෙන දේ දිහා බලාගෙන ඉඳී පමණ සිද්ධ වෙන්නේ මේක මේ තර සත්‍ය තුන සහතරායක සංවේදී කියන තර අනින කම්ම යන්න සමාධියවට එක පරියන්කේදී ආපකට ප්‍රාසන පමණක්ම මූල දාගෙන මුලම අදාළ දකින් තව ඒ කාමාරක් විතරනකම් ගත කරන්නට උපදෙස් දෙනවා. ඒක තෝරන්නේ එතෙන් දෙන්නේ මේක සංකේතයක්. මේ මේ දස්ත්‍රි කියන පස්ස තමයි සත්තම් බරන් කාය සංකාර කප්ප සිතාමේ සිතිකදී සංසිඳීමක් කියන සංසිඳියාවක් කියන සමතයක් කියන සමාධිය තාව වෙන පටන් ගන්නවා. ඉස්මරාදී නැත්නම් රූප කොටස් වල එnte ente ente ente සංසිඳනකොට අර කලින් දන්නවනම් මේක සංසිඳීමයි ඇඟිලි නොගැසීමයි ඒක මනාවට සම්පත් වෙන දෙන එකයි ආනාපාන කරන්න කියලා කිසිසේත්ම Taman ඒක සංස්කරණය කරන්නේ නැතුව මගේ භාවනා විදිහට යනවා කියන කප්පකොත් ප්‍රීතිකොත් ප්‍රමෝදයක් ඇතුව ඒ සංසිඳීම කියලා හොඳට බලනකොට තමයි ආනාපානයේ අර සුකුම සුකුමතර අවස්ථාවල් පරිතකල නැති හුස්ම දෙන්නට ආනාපාන ප්‍රතිපාද නිමිති කියන හිතේ පිළිසිදු වර්ණ නැත්නම් පිළිසිදු හිතන්න ආලෝකයක් විදිහට හෝ පහසුවක් විදිහට හෝ සාහන්දුවක් විදිහට හෝ සෝතාවකට වෙන්න බලන්න මේ පටන් ගැනීම කුමක් කිසි දෙයක ඇගේ මඟ සීම කළ යුතුයි කියන පණිවිඩයේ අමතර කරලා වැඩ කරන යෝගාවචරයට බාධාවක් වෙන්නේ කියලා. දෙවෙනි පවතිනා වූ ආනාපානය දිගින් දිගට ගෙවෙද්දී ඒ විදිහට ආලෝක සංඥාවක් හෝ පහසු සායනතාවක් ඇති උන ඒකම හේතු වෙන්න පුළුවන් අර සුකුම වූ ආනාපානයේ හිත කැඩලා. එතෙන්දි තියෙන අන්නර සම්ප සංකාරයේදී අනිත්‍ය සංඥා අනේ මේ මුතිගින්දේ වැඩෙන ආනාපානෙට මගේ එළිය ගැසීමක් නොවේවා කියන ගැසීමක් වුණොත් ඒකාන්ත මට දුක පිණිස පිටනවා. මගේ එළිය ගැසීමක් නොවේවා කියන ගැසීමක් වුණොත් මට ලැජ්ජාවෙන් වෙනවා. මගේ එළිය ගැසීමක් නොවේවා වුණොත් ඒක පිළිගන්න පාඩකයි කියන අර ලක්ෂණ ධර්මයේගෙන එන ආනාපාන නිමිත්තකෝ සියුම් සුතුමගේ ආයතපත් වෙනින් ගත වෙන ආ වූ ආනාපාන ඇතිවීමකෝ කිසිම බාධාවක් නොකර මෙසිනින්දී වැඩෙන්න යෝගාවචරයට ඒ ඇඟිලි ගැටීමේ වැඩි සංස්කරණය කිරීම පිළිබඳව ලොකු හික්මීමක් ඇති කරගන්නවා. ආනේ විදිහට තමයි මේ යෝගාවචරයට මේ ආනාපානෙ ගෙවෙන ගෙවෙන ධර්මත නීවරණයන්ගේ ස්වර ප්‍රභාකර සිටේ ස්වභාවය සමහරවිට ඉතල බොහොම මේ වාස්තුවක් වාගේ දුමාරයක් වාගේ තේින්න පටන් ගන්නවා. ක්‍රමෙන් මේක ද්‍රවයක් වාගේ චංචල කම්පන ගතිය ස්වභාවයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ක්‍රමෙන් ක්‍රියාත්මක හරි වෙනවා වගේ ඒ නිස්කිර ගති එන ආලෝක විනිවිද පේන ගැටේට හොඳට පාවු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පස්සම්බ අවස්ථාවේදී කීවර තුනකට මේ කාරණා සිද්ධ වෙනවා. ඉස්ලාම බොහෝම සංකර කම්පන සහිතව බොහෝ ප්‍රදේශයක පැතිරී තියෙනා වූ මේ ආලෝක එnde ende ende ende ටිකක් පැහැදිලි වාගේ ඉස්තිරතාවයෙන් පටන් ගන්නවා. නමුත් තාමත් වෙන්නේ සුදු විද්‍යාවක් වාගේ පැතිරෙට ඊට පස්සේ තමයි යෝගාචරය ඒකත් පිටු කරමින් පිටු කරමින් විනෝද පේනා වූ පහත ආසන්නවන්නා වූ ආලෝකයක් බවට ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මේ තේරෙම සිදුවේ දේවල් මිසක් අක්කක්වත් කරන දේවල් නෙවෙයි. මොනම දෙයක හරි මේ වෙලාවෙන් ඉති ගැව්වොත් ආට වැඩිච්ච තුනක් වගේ දුකකට, ලැජ්ජාවෙන තත්යකට, දුකක් අතින් තත්යකටපත් වෙනවා. ආ මේ වෙන්නේ දෙන්නේ නැතුව අර කලින් කියපු සංඥාව දිනු කරන ආනාපාන සුදුවට මේ විදිහට සංකප්ප කරන සංකප්ප කරන යනකොට ඒ දෙවෙනි දෙවෙන තරමට ආකල්පතාවයේ ඇති වෙන දෙවෙනි දෙවෙන තරමට සිත්ක ආශ්‍රයෙන් අපිට පටන් ගන්නවා. ඊවරණය දෙවි තත්ත්වය තාත්වික ක්‍රියා දෙකක් තුනක් ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට පාර වෙන පටන් ගන්නවා. ඒක නිසා සාමාන්‍ය පෙරපින් අත්තාව යෝගාවචරයේදී මේ විවර හතරේදී මේ කියන විදිහට ආනාපාන නිමිත්ත වෙනුවට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත පහළ වෙන බව තමයි මේ පොත්පත් වල සඳහන් වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් කල්පතුල මේ විදිහට පුරුදු කරපු ආනාපාන නිමිත්ත කයිත කෙනෙක් නම් නැවත පුරුදු කරන වෙලාවදී අර පුරුණු මත කාලයක් භාවිත නැති තිබුණ මානසික ආයතන කරනකොට නම් දීර්ඝ උත්පලවල දීර්ඝ ඇතුළේ පිටේ බලනකොට කෙටි හුස්මරල්ල කෙටි ඇතුලෙන් පිටින් ගන්න කොට දෙකේදීම ආලෝකයෙන් හිත පහළ වෙන්න පුළුවන් බව පිළිගන්න. ඒ මොකද අර කලින් ඇතිවෙච්ච ආ වූ භාවිත මනස නිසා. නමුත් ඒතරෙදි පිළිතුරුනා ඒක අපි ඉතල විස්තර කරපු විදිහට ආත්මපතත්තාවේ හතරවෙනි අවස්ථාවේදී තියෙනවා ඒ එනදී බාධාවක් කරගන්න නැතුව දිගින් දිගටම ඥාතනාට හුස්ම රැල්ලේ හිම යොදවන්න තරම් මොටනෝ සතිය අවශ්‍යයි. විමසුම් නොවන අවශ්‍යයි. ඒක කොච්චර ආනාපාන පුරුදු කරත් බාහිරදී හැටියට දෙයක් නැහැ. ඉතින් දිගින් දිගින් දෙක කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රසආස දෙක යඩමින් පවතිනකොට නැත්නම් හිත භාවනා වෙනකොට දිගින් දිගට මේකට අනුග්‍රහ කිරීම පිණිස ඇඟිලි නොවේ ආදිතියි. ඒක සංස්කරණ නොකර සිටීම. අයවැය නොකර සිටීම මේ හිත වැඩනේ වගේම තමයි අපි වචනේ පාවිච්චි කරන කොටත් එහෙමයි කයින් ක්‍රියා කරන කොටත්. යෝගාවචරය කිසිම තැනකදී තමන්ට අදාළ නැති වෙලාවේදී අනු ඉක්මවන කියලා කතා කරන්න නරකයි. යන්ත්‍ර පිටකේ ආරාධනා කරනවා එතන මේ වැඩි කරන්නේ මෙන්න එක තමයි එක සංකල්ප ඉතිරිපත් දුන මතක තියාගන්න මේක ඇඟිලි ගැසීම මේක සංස්කරණය කිරීමක් මේක කර්ම රැස් ගැනීමක් හතර ආකාරයේ වශයෙන් විස්තර කරනවා. ඒ වගේම තමයි කළ යුත්තට ආරාධනා වෙන්න කලින් විකලා කරන්න ගිය සංස්කරණ කරන්න ගිය කාය දුස්චරිතව කරුව. ඒක නිසා මේ වාචී දුස්චරිත කාය දුස්චරිත කියන ගොරෝසු දේවල් සංහිඳුවාද තීරේතු ඉක්මාගෙන තමයි මනස සංහිඳුවන්න යන්නේ ඒ දිගටම තියෙන්නේ. සබ්බ සංඛාරේසු අත්‍යයති හරායති දෙකුත්ති. කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර කියන සෑම කරකදී තමන් පුළුවන් තරම් නොකර සිටීමේ හැකියාව. නොකර ඉවසීමේ හැකියාව. නොකර උපේක්ෂා වීමේ හැකියාව තමයි වඩන්නේ. එහෙම වඩන්න නම් තමන් එහෙව් කිරීමට පොරොන්දු වෙච්ච එහෙව් ජීවිත ගත කරද්දී අනවශ්‍ය කාය සංස්කාර කරලා අනවශ්‍ය වාචික සංස්කාර වලින් නැදියත් වෙලා අනවශ්‍ය විදිහට මනෝ සංස්කාර වලින් අවුල් කරගත්තාන ඒකට ඒක දුක දුක පිළිකනවා ලැජ්ජාව දුක පිළිකනවා දුක්ඛාගාරකයි කියන හැඟීම ඇඟෙන්න එනවා මේක පුද්ගලයාට ටිකක් අමෝරයි. නමුත් ඒ ඉන්දිය භාවනා රූපේ අනුතරෝ ඉන්දිය භාවනා රූපේ සඳහන් කරනවා ඒක මුත්තේ කියන්නේ ඒක පුද්ගලයාට ඉදීම සත්‍ය සංකාරයේතු අත්‍යීති හරායති කියන්නේ. එතන රූපයක් දැකලා ඒ රූපය අල්ල බදා ගන්න හෝ ඇලීමකට හෝ ගැටීමකට යෙදුනා නම් දැනගන්න මේක සංස්කාරය මේක ඕලාරිකම් මේක පටිච්ච සමුප්පාදයි. අනේ මේක ලෙකොච්චර හොඳද නොදක්කාතේ මට ඉන්න පුළුවන් වුණා නම් උපේක්ෂා වෙන්න පුළුවන් නම් කියලා පුතත්වල හිතනවා ඒක සෙන්ත බුද්ධලයා හරි රූපය දැකලා ඒත් උපදින මනාප ඒත් උපදින අමනාප ඒ පුද්ගලයා මේ උපදින මනාප මේ උපදින අමනාප තේරෙම ඈත රූපයක් දැකීම නම් ඒකේම පාලෝනේ මේක ඕලාරිකා මේක පරිත්‍රෝපාදේ මේක මට ලැජ්ජාවක් මේ මනාප ගැති මේ අමනාප ගැති මේ මනාප මනාප ගැති දුක දෙස තේසනවා ලැජ්ජා දෙස තේසනවා පිළිදේ පාඩකයි කියන ඉදේම ඇත්තටම රූප දක්වපු ගමන් රූපේ විස්තරයන්ට හෝ අරමුණේ බාහිර පැත්තට යනවා වෙනුවට මම දකින්නේ අරමුණේ මට තේරෙන්නේ කියන තරමට බලජගති පහළ වෙනවා. අවත බලකම අවලජ්ජා පහළ වෙන නිසා අනිත්‍ය සංඛාරයේ අනිත්‍යා සංඥා කියන එක තමයි වඩා හොඳ අර්ථය කියලා අපි කියපාරක් ඒ ධර්ම දේශනාවකට අනිත්‍ය සංඥා කියන එකට නිත්‍ය කියන ආකාරයෙන් කරගත්තේ න ඉච්ඡති කියන පදේ හොඳ. නමුත් ලක්කාය විමානන්ද රූපේ කියන එක සඳහන් කරන්නේ සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන. ඒක වඩා හොඳයි අනිත්‍යා කියන වචනේ යොදනවා. න ඉච්ඡ විනා පාරති වෙන රූප වෙනුවට ආතුලට අන්දිමට වැටෙනවා හොඳයි. කන තිබුණාට අත් තිබුණාට වීර සිදුවේ හතරෙන් උනන හොඳයි. නාය දිව කාය තිබුණාට ඒවා නැති කෙනෙක් අතර හතරෙන් පුළුවන්කම තිබයි කොණ්ඩ පණ තිබුණාට වැඩක් නොකළ යුතු වැඩක් විදිහට සිත්ලාගේ කොණ්ඩ පණ කෙනෙක් එක්ක මේ කොණ්ඩයි මොනවත් කරගන්න බැන්න මලමිනියක් ඒවා ඉඳලා කො මේ අපේ සංස්කාර ධර්මයේ දෙන්නේ. සංස්කාර කියන්නේ සංස්කාර කුප්පලක. මොනවා හරි කරන්න පුළුවන් එකක්. විකාකාරක කියන්නේ මොනවා කරන්න පළමුණත් ඒක නොකර තමන්ගේ කය වචන උත්මා ගැනීමට කියන ඉදිරියට ආවයි. එතන නිසා කය බාර කියන තමයි. ප්‍රකටන කුසල වේද කර්ම වලට මුඛ්‍යමයි කය තමයි. ආහාරයේ ගන්න දෙන පෑන. අපට කයයක් තාම Thank you. මේ ධර්මයම ඉවේ ඉඳන් කරගෙන මේක ලියනවා මිසක් මම සාරුවත් යන රාජ්‍ය නිසා විමුක්තිය ලබනවා මම දෙවියන් වහන්සේ නිසා සාහනයක් ලබනවා මම ප්‍රඥා නිසා සාහනයක් ලබනවා මම මේ දෙසා සාහනයක් ලබනවා සෛත්‍ය බුදුහාමුදුරුවෝ සාහනයක් ලබනවා කියන එක සාධ්‍යයි ඒ මොකද හේතුව ඔබ පටන් ගන්න ආත්මයේ නම් ගැලවෙන්නත් පටන් ගන්න ඕනේ ආත්මයේ තමයි ආත්මයේ තමයි සුභායි අත්ථීක සූත්‍රය මේක සම්පූර්ණ කාරණා සඳහන් වෙන්නේ සංගවාක්‍යම අත්ථීකාණං වික්ඛේ විහරන්ත අත්ථකාණං අමඤ්ඤ කරණ වක්ඛදීපාණං වික්ඛේ විහරන්ත වක්ඛකරණාණං අමඤ්ඤ කරණ යෝනියේව පරිච්ඡපන්ති සම්පං පරිච්ඡපං ඉන්දාතිකා දුක්ඛ දෝමනස සෝපතපන්ති නම් මගේ ගැලවුම මාත් වෙනවා. මගේ ගැලවුම මේ ධර්මයේ තුලමයි. සර්වඥාමාවිදුනේ. සංඝයාමාවිදුනේ. ආචාර්යමාවිදුනේ. ප්‍රඥාතුනේ. දිව්‍යමාවිදුනේ. මන් තුලමයි කියලා කෙනෙක් හිතා ගන්නවනේ. මේ කෙනා මේ එදිනෙදා ජීවිතයේ පහළ වෙන්නා වූ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ සංසාරයේ කාරණාවලට දුක්වලට හේතුව එදෙවි. යෝනිසෝ යෝනියේව උපපරිච්ඡප්පං කිව් ජාතිකං කික් බහෝතිකං මොකද මේක ජාති මේ රූපකම් කියලා කිව්වොත් බහෝතිකං මොකද මේක ප්‍රභාව. එනිසා යෝනිසෝ මානසිකාරය කියන්නේ මෙන්න මේ ප්‍රභාවය හොයන. ජාති හොයන. යෝනිය හොයන. එනිසා ඒක පටන් අරගන්න ඕනේ තම ආරම්භය කරගන්නවා. තමන් තමන් කර්ම කරගන්නවා. අවදාපතික අනුන්ට දෙන්න බෑ. ඒ නිසායි මේ තමන් තමන් පිළිද කරගෙන යන මේ විපස්සනාව, තමන් තමන් පිළිද කරගෙන යන මේ සමතාවී භාවනා කරනත් ලෝකාවක්. අනිත් හැම කෙනෙක්ම ඉවැනි ධාර්මයක් මේ පිළිද කරගෙන ඉන්නේ මේ යක්‍රමතර කරන මේ පරාස්වාදී දෙවිදෙනෙක් වෙනකන් ආරෝපණ කාර්යය කියනවා. ඒ නැත්නම් අයිති කතා කරන්න ඕන තරම් පුළුවන්. ඕනෝන කෙනා පීඩ කරගෙන ඉරියත්ෝ දාන්තෝ වුණොත් ඒත් සංගේ ආශිර්වාද ලැබුණොත් ความปราร